මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න කීරාල ආරච්චිලගේ ගුණාම්බාත් බකි කරත්තයත් හොරු ගද්දා පටන් ඔහු මුවන් පැලස්ස පුරා ගමන් ආවා ගියේ පයින්මයි. බක්කිය තිබියදී එහි නැගගත් ආරච්චිල පයින් ඇවිද ගන්නට සිතාගත්තා පමණක් නොවේ ඇතැම් විට ගොනාට තැලූ කෝටුවෙන් අහිංසක කොල්ලන්ට කෝටුපාර පවා ගැසුවා. මෙය මතක තියාගෙන සිටි කොළු කුරුට්ටෝ පමණක් නොව ඔවුන්ගේ වැඩිහිටි උදවියත් ආරච්චිල පයින් ඇවිදිනු දුටු විට ඇනුම්පද කීවා. පාරෙන් ඈතට ගොස් ඌ කීවා. මහ හඬින් ඇනුම්පද කීවා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ බොලව්. මගේ ගොන් වස්සයි තිරිකලේ මං කොහොම හරි හොයනවා. ඒ විතරක් නෙවෙයි ආයෙත් ඒකේ නැගිලා මේ පැලැස්සේ හක්කලන් කෙරුවේ නැත්නම් මන් නෙවෙයි කටුපුල්ලේ කීරාලා රචිලා. ආ මොනවා බලව? ආ ඌ කියනවා ඈ මොකද්ද මේ හක්කොලම් කරනවා කිව්වේ කළුවම්මෝ? අප්මන් කරනවා කියන එක නේ. හක්මන් කරනවා කියන එක තමයි හක්කොලම් කරනවා කියන්නේ. අන්න අන්න අන්න බෙදරාලාම එනවා. ඕ සද්ද නැතුව ඉඳන්. කට පිහගනින්න එහෙනම් බෙදරාලාම එනකන් ඉමු අපි. ආයි බෝවන් බෙදරාලාම ලෙඩෙක් බලන්ට යනවා වගේ දාඩිය පෙරාගෙන ඇවිදින්නේ. දාඩිය දානවනේ නම් ඇවිදිනකොට දාඩිය පිට වෙනකොට ශරීරයටත් බොහොම සනීපයි. <laughs> එතකොට මේ මේ හිතටත් සෑහළුයි. ආ මාත් මේ ඒකට තමයි පයින්ම දැන් රාජකාරි වලට යන්නේ නේද මාමා. ඔව්. ඇවිදින එක ඇඟට ගුණයලුනේ. ආරච්චිල නම් ඉතින් පයින් යන්නේ මේ වෙන හේතුවක් නිසායි මං හිතන්නේ. පෙරලිච්ච පැත්ත අනිත් පැත්තට වඩා හොඳයිලු නේද වෙදරාලහාමි? නෑ යයි කළු අප්පෝ මට අහුවෙන්න එපා ඔය කටකැඩිච්ච වචන කියලා තේරුණාද? බොට අමතක වුණාද බං උඹේ කොළුවා දිසා හාමුදුරුවෝන්ගේ ඔය කැඹිලි හොරකම් කරලා අහු වුණුදා මං බේරපු හැටි ඈ උඹට අමතක වුණාද නිකම්ම නෙමෙයිලු නේද බේරුවේ සුරියලායක්ම ගත්තලු ඒ වගේද කොළුවා ගහකට තියලා බැඳලා දේවල් පාරවල් 100ක් විතර දුන්නා නම් ඈ මේ මුවන්පලසේ පංගුවක් වැසියන්ට මම කොච්චර උදව් කෙරුවත් ඒවා අමතකයි නේ අම්මපා ඈ ඔයෝ ලොකු උදව්වක් නේ කළේ <laughs> මේ ආරච්චිල ඕමෝ අමතක කරලා දාලා මේ දැන් අපි යමු ගෙදර හ්ම් යා මාත් එක්කලම ටිකක් කතා කර කර යනකොට ඔය හිතේ තියෙන අමාරු අඩු වෙනවා මට කීංකි වෙද මාමා මේ ගමේ පංගුවක් එකලා මාව දැක්ක ගමම්ම ඔය එහෙන් මෙහෙන් එකෙක් දෙන්නක ඇනුම් පදයක් කියනවා. නැත්තම් ඔක්කොලං ගහලා පිනා වෙනවා. ඕ බලාපන්කෝ. ඉතින් ඉතින් මොකද ඔකට කරන්නේ අපි? කරන දේ මන් දනී මාමා කරන දේ. හොඳයි මාමට ඔහොම ඔච්චම් පාචල්කම් කෙරුවොත් මාමා මොකද කරන්නේ? <laughs> යන්න. ඉතින් ඉතින් මොකද ඔකට කරන්නේ අපි? කරන දේ මන් දනී මාමා කරන දේ. හොඳයි මාමට ඔහොම ඔච්චම් පාචල්කම් කෙරුවොත් මාමා මොකද කරන්නේ? යන්න. මමද? ඔව් මාමා ඉතින් එදා වෙලා ඉවසානේ. ආ එතකොට ඉතින් තව තවත් ඒවා වැඩි වැඩියෙන් ඕකෝන් කරයි. ඔව්. එතකොට ඉතින් මං තව තවත් වැඩි වැඩියෙන් ඉවසනවා. වැඩි වැඩියෙන්. ඈ? ආලා නැද්ද අර කවිය? මොකද්ද කවිය? මං කිව්වේ කලිනුත් මේ මේ මේ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය. ආ ජය කොඩි කීවද? ජය කොඩි කීව නේද? ඕ තමයි ඔය කොල්ලෝ දාලා මට හූ කියවන්නේ. ඔය කියන්නේ අර හන්දියේ කඩේ ජය කොඩියා ගැනනේ ඈ ඒව ගැන නේද මාතා කොරම්ටේ පාමාමා ඕකව ආ <laughs> නෑ නෑ නෑ. ඒ ජය කොඩි ගැන නෙවෙයි මං කිව්වේ. එහෙනම් ඉවසන ධනා රුපු යුදයට ජය කොඩිය. ඈ මහා මෙර උසුලනා සමුදුරටත් වැඩිය. ඒ කියන්නේ මොකද කියන්නේ? ආරච්චි මහත්තයෝ ආ ආ ආ ආරච්චි මහත්තයෝ මොකෝ ඉබ්බන්න මොකෝ මොකෝ අපේ ගොන් අත්තමාගේ ගොනේ පැලැස්සේ කෝරාලයක වත්තේ ඉන්නවයි කියලා මිනිස්සෙක් ඇවිත් මේ දැන් මට පණිවිඩයක් කිව්වා. ඉක්මන් කරන්ට ගොනාය වැත්තේ තනකොළ උලන් කනවලු. අල්ලගන්න අල්ලගන්න මිනිහාගේ බටුව ගාවින්. අල්ලගන්නේ ඕක දුව දුවපන් ඉම්බඩ. දුවල ගිහින් අල්ලගන්නේ. මං හිතුවා මං හිතුවා මගේ හතුරා කවදා හරි ගොනාටයි කරත්තටයි එදිරිවාදුකමක් කරයි කියලා. කාගෙද මේ බටුව ගාවින් අල්ලන්ට කියන්නේ? කෝරලයාගේ බොල නැතුව වෙන කාගේද ආයේ? අහනේ කොරල් උන්නාන්සේ නෙවෙයි ඒ ආරංචිය දුන්නේ. කොයි උන්නාන්සේ ඒ ආරංචිය දුන්නත් යන්න දෙන්න එපා මං එනකල් ආ දුවපන් දුවපන් දෙකි තින් දුවපන් අල්ලගනි අල්ලගනි අල්ලගනි. ආරච්චිල. මේ හීම් බණ්ඩ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තද? මං හීම් බබෙක්ද තේරුම් නොයන්ට ඈ ඔය කෝරාලයා මං පිරික්කලේ නැගලා යන්නේ මට තරහයි. ඕ. නා මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා. ඕ. නමුත් ඕරාල නෙවෙයිනේ ඔය පණිවිඩේ කීවය කියලා කියන්නේ. ඈ? හොර වංචාවක් වුණාම ඒ ගැන කවුරු මොනවා කීවත් බොටුව ගාවින් අල්ලගෙන තව තවත් දේවල් අහලා බලලා ඊට පස්සේ ඒ මිනිහට ලං ආරච්චිලා මම මුලින්ම කිව්වා ඔය හිතේ තියෙන මේ මේ මේ මේ මොකද්ද මේ මේ කොරෝදේ කොරෝදේ කොරෝදේ පලි ගැනීමයි අහක් කරගන්න කියලා ඉතින් මේ මේ අනේ නිකන් ඉඳ මාමා ඔහොම කරන්ට ගියොත් මට ගුණත් නැති වෙයි කරත්ෙත් නැති වෙයි ඕ ඕවා කරන්ට ගියොත් ඔබද මේ මුවන් පැලැස්සේ රාජකාරිය කෙරුවේ මෙච්චර කල් ඈ ඒ කියන්නේ මේ මේ ඔය ඉහනිකට මේ තරම් පැහෙන කල්ම ඈ ඒ සැරේ ඉතින් ඔන්න මට රාජකාරී කරන හැටි උගන්නන්නට එනවද ඈ ඒ හීම් බණ්ඩා උඹ ඔතන ඉතින් මෝල් ගහ ගිලපු පිමුරෙක් වගේ හිටගෙන බලාගෙන ඉන්නේ නැතුව දුවලා ගිහින් අල්ලගනින් අර එකගේ බොටුව ගල් පල පල පලන් මං කියමු දෙක කරපන් ඒ ආරංචි ගියාපු මිනිහා මේ ඒ මිනිහා මේ අල්ලන්නේ ඇයි කියලා ඒ මිනිහා මගෙන් අහයි මොකද්ද මන් දෙන උත්තරේ? අනේ කියාපන් උලා දෑනියගේ හොරකමක් ගියාම ඒ ගැන ඔත්තුවක් තොරතුරක් දෙන මිනිස්සයත් අල්ලන්ට මට පුළුවන් කියලා. තේරුණාද උඹට? ආ මං තීරණේ දුන්නයි කියලා කියාපන් දුවපන් දුවපන් ඉතින් දුවපන් කිව්වා. ඇයි hina වෙන්නේ? <laughs> මේක හරියට කැකිල්ල රජුරුවන්ගේ නඩු తీරන වගේ. ඒ මොකද්ද? ඉම්බන්දට මතකද ඒ ආරංචිය කියාපු මිනිසයා ගැන? ඈ? ඒ මිනිසයා මේ ගමේ කෙනෙක්ද? ඈ? ඇදරුව මතකද? ඈ? යපම් බලන්න යපම්. මිටි මිටි වයසක 100 කෙනෙක් මේ තලන බතු ගෙඩියක් විතර හීන් කොණ්ඩයක් බැඳගත්තු මේ ටිකක් ඇත් පේන්නත් අඩුයි වාගේ මිනිහාගේ <laughs> මේ නොන්ඩි ගහන මිනිහෙක් මේ කන් ඇහෙනවත් අඩුයි මිනිහා ලොම්බු තෙක් කටේ එක දතක් <laughs> මේ කටේ දත් තියෙන මිනිහෙක් නෙවෙයිද එතකොට ඔය ආරංචිය දුන්නේ උඹට <laughs> ඒක දතක්වත් නෑ කට නිකන් පොකට් එකක් වගේ මිනිහා ලොම්බු තෙක් ඔය කියන හැඩ තියෙන එකම මිනිහා කවුද දන්නවද ආරච්චිල? කවුද කවුද? ඈ ආරච්චිලගේ නෑයේ. මගේ අප්පච්චි මගේ හීමාමා දෙයෝ සාකි බොලන් හීම් බණ්ඩා මීට පස්සෙවත් ආරංචි මාත්‍රාවල් කියන ওই මිනිස්සුන්ගේ නම අහගනින් නම අහගනින් තේරුණාද ඈ හොඳමයි මාමා දකින්ටම ඇති මගේ ගොන් වස්සා කෝරාලගේ වත්තේ ඉන්නවා ආපොයි දෙයියනේ මට සිද්ධ වෙනිව්ව ගැන මහ කන්දේ මහ දෙයියන්ට පේන්නේ නැද්ද මං අහන්නේ මේ ඒ කන්දේ ඉන්නවයි කියන මේ මේ දෙයියන්ට තියා තමුන්ටවත් පේන්නේ නැද්ද තමුන් කරන වැරදි වැල හැටි මොකද්ද මොකද්ද මොකද්ද මං කරපු වැරද්ද ඈ ඔන්න ඕවට විතරක් එන්න එපා මාමා. අම්මේ ඉන්නේ මගේ වෘෂභයා නොහොත් ගොන් රජා හොරු ගත්ත එක ගැනයි. මගේ වාහනේ නැති වෙච්ච එක ගැනයි. මගේ මේ දේපොළ වලට අයිතිකම් කියන මගේ නගා කියන හැතිරි ගැනයි. ඇගේ ස්වාමි පුරුෂයා කියන අර දුම්බරයා ගැනයි නයි වෛරෙන්. ඕ එහෙම වෙලාවක මට කොයි මිනිහා වුණත් රුස්සන්නේ නෑ. හරිද? ඉතින් මම මොනවද කරන්න ඕනේ මාම කියපන්කෝ මොනවද මං කරන්න ඕනේ අන් මුලින්ම කිව්වා කරන්න ඕන කරන දේ ගැන ඈ මොනවද මට කරන්න කිව්වේ ඈ මොනවද කිව්වේ ඉවසන්න කිව්වා ඉවසන්න කිව්වා එහෙම කියලා මං අර පැරණි කවියක පදේකුත් කිව්වා මේ මේ කොයි එකාටද ඔය කවි මහත මතක තියන්නේ අම්මා පහබෑට පුළුවන් දේ ඒ වුණත් මේ මොකද්ද ඒ කියන කවිය මොකද්ද ඒ කවිය? කවිය මේකයි ඒ පදේ. ඔව්. ඉවසන දනා රූපු යුදයට ජය කොඩිය. ඔය ඉතින් ඔය ඉතින් ඒ අර හන්දියේ කඩේ දාගෙන ඉන්න ජය කොඩියා ගැනනේ ඔය කියන්නේ ඈ. මිනිහා තමයි ගමේ කොල්ලන් උසි ගන්නලා මට හූ කියවන්නේ. හූ කියන්නේ. ඔව්. මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා. ඒ මදිවට එවුන් මට කවිත් ලියලා මේ ඒ හිම් බණ්ඩා මගේ ගොන් වස්සා ඉන්න තැන කියපු ඒ මාමා තාම ඉන්නවද ඒතන? එතන ඉන්නවද? මං ඉන්න කියලා නම් කිව්වා. ඒ තුන්නේගේ කන ඇහෙන්නේ නැති හින්දා ඒ කියාපු දේ තේරුණාද නම් මන් දන්නේ නෑ ඕ. ඈ එහෙමනම් කොහොමද අපේ ගොන්වස්ස කෝරල්ලගේ වත්තේ තනකොළ කනවා කියලා කීවේ? ඈ මේ තනකොළ උලා කනවා පෙන්නුවාද? ආව් ආව් ආව් ආව් ආව් කවුද මේ ඉන්නේ? කවුද මේ ඉන්නේ? මේ අර මල් බාලයාගේ ගෑනු එක්කෙනා. ආ සොබනීද? ආ ඒ සොබනී කොඹේ පුරුෂයා ඈ නොහොත් මල් බාලයා ඈ කෝ කෝ මල් බාලයා ඈසබනි gadol හදන්න මැටි පාගෙනවා මම මේ යාට තේ වතුර අරගෙන යනවා ඒ කියන්නේ දැන් මල් බාලයට සනීපයි කියලාද සොබනි බදක්කද මගේ හඳයා බදක්කද මගේ හඳයා ඈ මගේ ගොංගවස්සා මගේ කරත්තේ ඇදපු අර හඳයා මතකද උඹට මං දැක්ක හදේ නේ මට වෙන වැඩක් නැත ඔය ගොංගවස්සෙක් බලාගන්න මං යනවා යන්න. ඒයි පොඩ්ඩක් ඉඳපන්. ආ දුවන්නේ නැතුව. ඕ මට කඩි කුලප්පුව. බොලා මේ මුවන් පැලැස්සේ කෝරාලට හාන් දුන්නේ කියාගෙන මෑ මට වඩා ඉහලින් ගරුසරු කරනව නේද? ඈ ඒ අර මම් බොලාගේ කුඹුරේ මායිම් වැරදි කියපු හින්දා ඈ බොලා ගියා මගේ හතුරා කෝරාලයා ගාවට. ආ කෝරාලයා මගේ හතුරා බොලාට සලකනවා ඇති. ආ හානිය කියන බොරු. ඒ කෝලේ උන්නාසි ගාවට අපි ගියේ නෑ ආරච්චිල. ආ ආරච්චිල මහත්තයා කියන්ට දිව නැවෙන්නේ නැද්ද උඹලට? එහෙමනම් අර තට්ට කෝරාලට කෝරලේ උන්නාන්සේ කියලා ගරු කරන්නේ කොහොමද උඹලා? ඈ? ඔව් ඒ කෝලි උන්නාන්සේ තමයි අපිට කීවි අපේ කුඹුරේ මායම වැරදි නෑ කියලා. ආරච්චිල තමයි මේක වැරදි කියන්නේ. ඒ හින්දා බොලා දැන් කෝරාලයාගේ පැත්ත අරගෙන මට හතුරුකම් කරනවා නේද? <laughs> මේ බලාපන් සොබනී බොලාගේ ඔය ගොරොක්ගහ කුඹුරේ මායිම දිගාරින්ට කෝරාල කියන මිනිහගේ අප්පුච්චා වලපල්ලෙන් නැගිටලා ආවත් බෑ මං දානවා නඩුවක් බොලන් නැති බංගස්ථාන වෙන්න. තේරුණාද? හොඳයි මං කියන්නම් මගේ මිනිස්සයාට. මං යනවා යන්න. ඒ මිනිහාට කියන එක හොඳයි. මගේ ගොන් වස්ස කෝරාලගේ වත්තට එලව දැම්මනම් වහාම ඌ මගේ වත්තට ගෙනත් දාන්න කියලා. තේරුණාද? මං පොලිසියට කියලායි තියෙන්නේ. මෙන්න පොලේසරේ තව ගොන් කතාවක් අපට එල්ල කරනවා. මම මේ ගැන කතා කරන්න ඇත්ත එවන්ට. මං යනවා. <laughs> මේ මේ අහනවා ආරච්චිල. මොකද කොණ්ඩායි කාරාත්තේ නැති වෙලා තියෙන පටලැවිල්ල දිග අරගන්න බැරුව ඉන්න අතරේ ඈ ඇයි මේ තව තවත් උදවිය පටලගෙන දඟලන්නේ ඈ බෙදමාම දන්නේ බෙදකම් කරන්ට විතරයිනේ නමුත් හොරකමක් ගියාම ඒකට සැක කරන කොයි මිනිහා හරි පටලවාගෙන පුරස්න කෙරුවම තමයි නියම හොරා අහුවෙන්නේ. හරිද? වැරදි ආරච්චිල වැරදි. වැරදි. අර අහිංසක සොබනී වැඩ කරන මිනිහාගේ තිබහා නැති කරන්ට ඒ අරගෙන ආපු අහිංසක ගෑණියක් නේ. ඈ අහිංසක නැතු මොකද්ද ඒ හරුපේ අහිංසක අහිංසක කියන්නේ කාටවත් හිංසාවක් පීඩාවක් ඇඟට පතට හරි හිතට හරි නොදෙන එහෙමනම් ඇයි මගේ මේ බූදලේ මම බලෙන් අල්ලාගෙන කනවා කියන ওই මගේම නගා එක්ක එකතු වෙලා ඉන්නේ ඈ එහෙමනම් ඇයි මට අර ගොරොක් ගහ කුඹුරේ උන්ගේ කොටහට මම දෙන්න ගිය ඔය ගණන අහක දාලා ඈ අර මගේ ජම්ම හතුරා කෝරාල්ගේ පැත්තට ආවඩන්නේ ඈ ආරචිල මේ මේ මේ මේ මේ මං මං කියලා ඉවර නෑ මාම්මා මං කියලා ඉවර නෑ තව ඉවරයක් වෙන්න පාසකුත් නෑන නෑ මං කියලා ඉවර නෑ තාම මාමා කියපු අර අහිංසක කතාවටයි මං මේ උත්තර දෙන්නේ. තේරුණාද? හරි හරි. දැන් බලනවා මම මේ පැලැස්සේ ඉන්න සිටුවරේක් වාගේ ගමම් බිමන් ආව ගිය. මගේ අස්ප කෝච්චියක් නෑ. අස්පයක් නෑ අද. මොනවා <laughs> කියුවා? අර අචිල්ලට ආසේ කීටියද? ඈ? එතකොට මේ මේ මේ කෝච්චියක් තිබ්බද? මගේ හඳයා ගොන් වස්සා මට අස්පයේ. එතකොට කරත්තේ නැත්නම් මේ බක්කිය නැත්නම් මේ මේ මේ කොහොමේ හිම්බණ්ඩා ආ ඉන්නවා ඒ හිම්බණ්ඩා මොකද්ද මේ මගේ බක්කියට කියන අර ඉහළ සිංහල නම වාහනේ වාහනේ අයිවා වාහනේ ආන් හරියන් හරි හරි මගේ වාහනේ ඇදපු ගුණයි වාහනයයි දෙකම මේ කවුද මේ හොරකම් කෙරුවේ ඈ අන්න ඒක කියපල්ලා මට ඔබ නියමක් දෙයක් කරයිද ඈ රොබණී පෙළවහට ගත්තු අර මල් බාලයා කියන මිනිහා ඒක කරන්ට ඇති. නැත්තම් අර මගේ නගා කියන උක්කු පෙළවහට ගත්තු අර දුම්බරයයි මේ පැලැස්සේ ඉන්න අර ඉද්දප්පු කියන මිනිහයි හවුල් වෙලා ඒ හොරකම කරලා හිටන් ගොන්වස්ස අර කෝරාලයට දීලා සල්ලි ගන්නට ඇති. <laughs> ආ ඉතින් hina වෙනවා. මෙයාට ආරච්චිලා ඔය සැකේ ස්ථිර නැති සැකයක්. හ්ම් ඈ ඔව් ස්ථිර නැති සැකයක්. ඒ අනිස්ථිර සැකයට පුළුවන් කිසිම වැරද්දක් නොකරන කෙනෙක් හරි සැක කරන්න. තේරුණාද? ඇයි ඒක වැරදිද? වැරදි. ඒක වැරදි. වැරදි. අපේ ගන් සභාවේ නඩුකාර උන්නාන්සේ පංගුවක් වෙලාවට ඒ සැකේ වාසිය දීලා හිටන් ඒ මොකද ආරච්චි මේ මං කැමති නෑ අපේ උතුම් වූ නීති රීති ගැන කතා කරන්න. තේරුණාද? ඇයි මං නීතිය දන්න කෙනෙක් නෙවෙයි. මං නීති රෙගුලාසි ඉගෙනගෙනත් නෑ. ආනිකයි. නමුත් මම දන්නවා මං උසාවිය ළඟ ටැග් ගැහිලා ඉගෙන ගත්තා හුඟක් දේවල්. ඒ ඉගෙන ගත්තේ අහගෙන ඉඳලයි. හ්ම්. ඔව්. මාමටත් ওই ප්‍රශ්නයක් ආවොත් මාමව මම එකගෙන යන්නම්කෝ මගේ ගොඩ පෙරක දොරු උන්නාන්සේ ගාවට. පාපෝයේ පාපෝයේ පා. එහෙනම් මේ මම යන්නම් ආරච්චිල. මේ මේ මේ යද්ද කාලේ මට තව එකක් කියන්න තියෙනවා. දැන් ආරච්චිලට තියෙන ලොකුම හිත අමාරුව මොකද්ද කියලා කියමු බලන්න. හ්ම් එකක් දෙකක් නෙවෙයි ඉහේ කෙස් ගානේ හිත වේදනා අනන්තයි අප්‍රමාණයි. හරි හරි හරි. ඒ අප්‍රමේයක් සමහරු වලින් මේ දැන් හුඟාක්ම බලපාන්නේ මොකද්ද? මේ දැන් බලපාන්නේ මගේ තිරික්කලේ ගුණයි නැති පාඩුවනේ. නැත්තම් මං මෙහෙම පයින් ගාටනවද? මගේ හඳයට ජක් කිව්ව ගමන් ආස්පයෙක් වගේ මාව පෙරලාගෙන දුවනවා ලවක් දෙවක් නැතුව. දැන් ඉතින් මං ගොළු බෙල්ලෙක් වගේ ඔහේ ගාටනවා. ඒ ඒ හිම්බණ්ඩා මේ මේ අර මේ කොයිකටත් කෝරාලයාගේ වත්තට පැනලා හඳයා මෙහාට පන්නගෙන එන්න බලපන්. තේරුණාද? බෑ කියන්න එපා උඹ. ඔව්. මාව මාව අල්ලලා ඇහි ඉඳලා හැම ගහයි කියලා මට බයයි. නයිමිටි සතුල්ලයි පණ යනකල්. ආ මොකද කියන්නේ හිම්බඩ්? මොකද කියන්නේ උඹ? ඈ බැරි නම් මම් බොට දෙන්නම් කියාපු අර ලියන මහත්තයාගේ රස්සාව උඹට දෙන්නේ නෑ. මාව අල්ලලා පොලිසියට මාරු දීලා මගේ ඇටකටු තලයි. ඒ වලබි වත්තට ඇතුළුනත් ඇයි මතක නැද්ද? අර අර මේ peer කඩන්න ගිය ඊන් කොල්ලට කරපු දේ මතක නැද්ද? අනේ විදගාලාමි මං ගැන එක වචනයක් අතියන්ටකෝ ආරච්චි මාත්‍යයට මේ ආරච්චිල ඉම්බන්දා ඔය ගොම් පුරස්නෙට ඉස්කෝලේ වත්තට යන්නේක නුවණට හුරු නෑ හ්ම් හැරත් හීම්බණ්ඩට ලියන මහත්තුරු තානාන්තරයේ දෙන්න යනවනම් මේ ආදේ අහිම ගොම් ප්‍රශ්න වලට ඉස්සරහට දාන්න හොඳ නෑ නේද ඈ ඕන ඕකනේ මට වෙලා තියෙන්නේ ආ අඬුවක් තියෙද්දි අත පුච්ච ගන්නට එපා කියනවනේ ආ අහලා තියෙනවනේ <laughs> නමුත් ඒ අඬුව පාවිච්චි කරන්න බෑ තව තව පටලවිලි හරස් වෙනවා. ඕ. ඊළඟට මම මොකද කරන්න ඕනේ කියනවා බලන්න. ඕ. <clears throat> මේ වගේ පුරස්න මේ ජීවිතේ කියන අරමුණක් නැති ගමනේදී කාට වුණත් මූණ පාන්න සිද්ධ වෙනවා. හ්ම්. අර තෙල එහෙම වුණාම මොකද අපි කරන්න ඕන? හ්ම්. මට ඔය ගාම්භීර කතා ඕනේ නැහැ. හ්ම්. කොටින් කියන්ට මම් මගේ ගොන් වස්සයි තිරිකලෙයි හොරකම් කෙරුවේ එවුන් අල්ලලා සිපිරිගෙට රිංගවන්ට කලින් මගේ වාහනේ මට වහාම හොයාගන්න ක්‍රමයක් කියන්ට මට නැත්නම් මං ඔය කෝරළයාගේ වලව්ව කියන ගෙදරයි හරක් පට්ටියයි සේරම සුන් විසුන් කරලායි පස්ස බලන්නේ මොකද කියන්නේ ඉවසන්ට ඉවසන්ත කියලයි මං කියන්නේ. මුලින්ම මං කිව්වා ඉවසන්නේ නැතුව ජීවිතේට හරස් වෙන අවුල් සහිත පුරස්න කොහොමවත් විසඳන්න බෑ කිය. තේරුණානේ? හොඳයි මං ඉවසන්නම්කෝ. දත්මිති කාගෙන ඈ සුමාන දෙකක් බලා හිටියා මං. කෝ මගේ හඳයා ආවද මාව හොයාගෙන ඈ නැත්නම් වාහනේ ආවද මාව නගගෙන යන්න නෑ ඒ හින්දා බොලන් හීම් බණ්ඩා උඹ කෝරාලකේ තාප්පෙන් වත්තට පැනලා ගොන් වස්සා එලවගෙන කරත්තෙත් හොයාගෙන එනවද නැත්නම් උඹට දෙන්න ඉන්න ලියන මහත්තයාගේ ওই රස්සාවට වෙන කෙනෙක් මං ගන්නටද මොකද කියන්නේ උඹ මම වෙන කෙනෙක් ගන්නටද එපාද එපා එපා එපා මම යන්නම් කෝරාලගේ වත්තට පැනලා ගොනා ඉන්නවනම් අරගෙන එන්නම්. හැබැයි හැබැයි මට ගහලා බැඳලා පොලිසියට බාර දුන්නොත් මගේ කෙල්ල මුතුමැණික අඬලා මැරෙයි. මුතු නැතුව මට ඉන්නත් බෑ මන් නැතුව පණ නහගනී මුතු. ඒ ඉන්න මම යන්නම් මම යනවා. අද මුවන් පැලස්සේ රඟපෑම් විජයරත්න බරකාගුඩ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර මයික් ප්‍රනාන්දු සහ දිල්කා විමර්ශනීය හඳුවල. කතනය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සහ ජයන්ත චන්ද්‍රලා. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන. thank you